භික්කවේ ජරා දුක්ඛං යාතේ සන්තේ සංසත්තානං තම්මේ තම්මේ සත්ත නිකායේ ජරා ජීරණතා පණ්ඩිතං කාන් වලිත්ත තචා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චති වික්කවේ ජරාතිති සැදෑවත් වාසනාවන්ත පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී පහදා දුන්න දේශනාවක් ජරාවට පත්වීම පිළිබඳව කළ දේශනාවක් මේ මාතෘකාවේ තබන්නට යෙදුනේ බෞද්ධයා නාලිකා ඔස්සේ සමස්ත ලෝකයට විසුරුවා හරිනු ලබන ධර්ම දේශනාවෙහි දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ සීදුව සීදුව විලේජ් නම්බර 30 පදිංචි සුජාතා ගුණතිලක දොළුවීර මහත්මිය ඇතුළු පින්නතුල්ලා තමයි මෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. අභාව ප්‍රාර්ථන මව්පිය ඥාතීන් පින් පිනිස ජීවත්ව ණයට ආශිර්වාද කරමින් මේ උතුම් පින්කම සිදු කරනු ලැබෙනවා. එහෙමනම් සුජාතා මාතාව සන්තෝෂයේද පත්වෙන්න ඕන තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය වැය කරලා අතිවිශාල පින්කමක් ධර්ම දානමේ පින්කමක් මේ සිදු කරනු ලබන්නේ. මේ ටික දෙනාට පමණක් නොව ලංකාවට විතරක් නොව ලෝකේ ඕන තැනක හිටියොත් මේ තමන්ගේ ධර්ම දේශනාවට සවන් යොමු කරන්න පුළුවන්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මුළු ලෝකෙම වඩා හිඳුවාගෙන මහා ධනවතෙක් යම් කිසි අවස්ථාවක දානයක් පූජ කරනවා. ඒ මහා දානමී පූජාවට වඩා වටිනවා ධර්ම දානමී පින්කම. බලන්න එතකොට කොච්චර බල සම්පන්නද කියලා. හේතුව තමයි ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ වැඩ ඉන්නට ඕන ධර්ම දේශනාවක් පවත්වන්න. දේශකයන් වහන්සේලා වැඩ ඉන්නට ඕන. සද්ධාදී ගුණ තියෙන උදවිය ඉන්නට ඕන. මේ කාරණා තුන එකතු වුණොත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න පුළුවන්. ධර්ම දානමේ පින්කමක් සිදු කරගන්න පුළුවන්කම තිබෙනවා. දුර්ලභ අවස්ථාවක තමයි ඔබ අප සියලු දෙනාම සිටින්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය උතුම් මනුස්ස ජීවිතය මේ අවස්ථා දෙක දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ දිනපතාම පහදලා දෙනවා. ඒ පහදලා දෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට වැඩි වැඩියෙන් දාන සීල භාවනා පින්කම් කිරීම පිණිසයි. නැවත manussාත්ම භාවයක් නැවත බුද්ධ ශාසනයක් ලබා ගැනීම අමාරුයි කියන එකයි උන්වහන්සේ නිතර නිතර පැහැදිලි කරන්නේ. මොන දේ තිබුණත් අපේ හිත සංවර කර ගැනීම, තැන්පත් කර ගැනීම පිණිසයි මේ ධර්මය අපර දේශනා කරලා තිබෙන්නේ. අපේ ශරීරය මරණයෙන් අහිමි වෙනවා. තමාගේ දුවා දරුවන්, දරුමොණුබුරන්, ඥාතීන්, ගේදොර ඒ වගේම ඇල්පිනිත්තේ පටන් හැම දෙයක්ම තමාට හිමි වෙනවා. තමාට හිමිකම් කියන දෙකක් තියෙනවා. කුසල අකුසල එහෙම නැත්නම් පින් පව් දෙක. ඔන්න ඔය දෙක විතරයි ගිහි පැවිදි කොයි කාට වුණත් මරණෙදි හිමිවන්නේ. පව් කරපු ජීවිතයක් නම් එයාට දුක්ඛිත ජීවිත ලැබෙන්නේ. පින් කරපු කෙනෙක් නම් සැපවත් ජීවිත ලැබෙනවා. මනුලොවත් දෙවොලවත් බඹලවත් ඉඩකඩ තියෙනවා පින්වතුන්ටෙහි උපදින්න පුළුවන්. සතර අපායේ සීමාවක් නැතුව දුක් විඳින්න සිදු වෙනවා. නොයෙක් නොයෙක් පාප කර්ම සිදු කරගත්තේ අයට. බුදුරජාණන් වහන්සේ අපර පංච සීලය අනුදැන වදාලා. බෞද්ධයන්ද විතරක් නෙමෙයි බෞද්ධ අබෞද්ධ කොයි කවුරු වුණත් මේ පංචවිද අකුසල කර්ම වලින් වළකින්න ඕන පංචශීලය රැකගන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නේ ලෝකේ හැම තැනම සිදුවන පාප ක්‍රියා පහ. එය දුරු කර ගැනීම සඳහා උන්වහන්සේ පංචශීලයේ ගෙනාව. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම සහ මද්ද්‍රව්‍ය පාවිච්චිය. මෙන්න මේ කරුණු පහ එවකට ජනතාව සිදු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ නීති පහ ගෙනල්ලා පංචශීලයේ හැටියට ප්‍රකාශයක් කළා. එතකොට මේ පස්පව් වලින් වැළකීම පංචශීලයයි. තමා උදේ අවදි වූ තන් පටන් නින්දට යනතුරු මගේ යතෙන් මේ සීලය කැඩුනද සීලය ආරක්ෂා වුණාද කියලා කල්පනා කරලා දැන් දවස පුරාම සීලය හොඳින් රැකුණා නම් සන්තෝෂයටපත් වෙන්න ඕන. කැඩුනා නම් නැවත සමාදන් වෙලා ආයත සංවරේ පිහිටන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව කටයුතු කළා වෙනවා. ඒකම අපි නානාවිධ පූජා සත්කාර පවත්වනවා තුනුරුවන්ට. ඒ වගේම ඥාති සංග්‍රහ පවත්වනවා. මව්ට පියාට සලකනවා, පින් දෙනවා, දෙවියන්ට පින් දෙනවා. දැහැමිව ජීවත් වෙන මේ ටික කරගෙන ගියාම මරණයෙන් පස්සේ හොඳ තැනක උපදින්න පුළුවන්. වයසට යන්න යන්න අතහැරීම පුළුවන් තරම් පුරුදු කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඇලීම ගැටීම නිසා තමයි අපට දුකටපත් වෙන්න සිදුවන්නේ. ඒ දෙක ඉවත් කරගත්තාම තණ්හාවයි තරහවයි ඉවත් කරගත්තාම නිර්භීතව මරණයටපත් වී හොඳ තැනකට යන්න පුළුවන්. හැබැයි හැමෝටම බෑ. ඊටාම අතලොස්සකට තමයි හිත සංවර කරගෙන ඒ අවස්ථාවට මෝන දෙන්න සිදුවන්නේ. ලෝකේ බැඳීම් ගැටීම් වැඩි. ඒ නිසා තමයි ඒ තැන්වල ඇලිලා ගැටිලා මරණයටපත් වුණාම ඒ ඒ තැන්වලම වාසය කරන්න සිදු වෙනවා දුක්ඛිත ජීවිත ලබාගෙන. ඒ අනුව කල්පනා කරලා කවුරුත් දාන ආදී පින්දහම් වැඩි කරගන්න ඕන කියලා දුන්න බුදුගුණ භාවනාව මෙතනට පමණක් නොව යන්නේන අවස්ථාවේදී පවා වාහනේ යනකොටත් රස්සාවට යන්නේන කොටත් නිදහස් වෙන්න ඕන වෙලාව කිතිබිසෝ ගාතාව හිතින් මෙනෙහි කරන්න හරිම බලවත්. පුරාතන මිනිස්සු හොඳට මේ භාවිතා කරපු නිසා හොඳ හිතින් ජීවත් වෙලා මරණයට මරණයෙන් පස්සේ හොඳ ජීවිත ලැබුවා. ඒ වගේ පින්නතුනේ අපිත් මේ අරමුණ හොඳට මෙනෙහි කරගෙන යෑමෙන් තමාටත් පුළුවන් මරණයෙන් පස්සේ හොඳ තැනකට යන්න. බුදුගුණ භාවනා කරන්න අපායකට නොයන බව ධර්මයේ පෙන්වනවා. අන්ධයෙක්, බීරෙක්, ගොළුවෙක්, මන්දබුද්ධික කෙනෙක්, කෙලතොල්ලෙක් වැනි අවාසනාවන්ත ජීවිතයකටපත් නොකරන බවත් ධර්මයේ පෙන්වනවා. පිරිපොන් දර්ශනීය මනරම් ජීවිතයක්, මහා බුද්ධිමන්ත ජීවිතයක් ලැබෙන බව මේ තථාගත ධර්මයේ හෙළිදරව් කරනවා. අන්න ඒ තනුකූලව තමයි ඔබ අප සියලුම දෙනා කටයුතු කරන්න ඕන. විශේෂයෙන් හදාවදාගත්ත මවුට පියාට ආදර ගෞරවයෙන් ඇපෝපස්ථාන අනිවාර්යෙන් කටයුතුමයි. එසේ නොකරන්නේ නම් ඒ අයටත් යහපතක් දැකගන්න අමාරුයි. පරලෝකීය මව්පියන් සිහි කරලා පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕන. ඒ දරුවන්ට කියන්නේ සත්පුරුෂෝ කියලා. මවට පියාල සලකන පින් දෙන දරුවන්ට කියන්නේ සත්පුරුෂෝ කියලා. සත්පුරුෂයා දුකට වැටෙන්නේ නැහැ. සුගතියකම ඉඳලා නිවනටපත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අනන්ත ජාතිවල තමාගේ මවට පියාට සලකපු බව ওই ජාතක පාළිය ආදී දේශනාවලින් කියවෙනවා. ඒව ගෙනහර දැක්වේ තමන් වහන්සේගේ උඩඟුකමක් පෙන්වන්න නෙමෙයි ලෝක සත්වයාට මේ ආදර්ශයෙන් කිව්වේ මමත් මේ විදිහට මවට පියාට සැලකුවා ඔබලා තමාගේ මවට පියාට සලකන්න කියන ආදර්ශමත් දේශනාවක් කළේ. එතකොට එයයිට පුළුවන් මනුස්ස සම්පත් ලබන්න, දේව සම්පත්, රාජ සම්පත් ලබන්න, නිවන් සම්පත් ලබන්න පුළුවන්. මොන දේ තිබුණත් වැඩක් නැහැ. සංසාර ගමන දුකයි. මේ සංසාර දුක බව වටහා ගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හිතක් පහළ වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය තමයි ලෝකයේ තියෙන උසස්ම ධර්මය. මේ ධර්මය අවබෝධ කළේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා තමයි අපිට දේශනා කරන්නේ ඔබලාත් මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න කියලා. ඒක සාමාන්‍ය මනසට බෑ. දාන සීල භාවනා පින්කම් කරලා දාන ආදී දසපාරමිතා ටික පුරාගෙන ආවොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ලෝකේ තිබුණත් ලෝකේ නොතිබුණත් මේ සත්‍ය හතර ලෝකේ තියෙනවා. දුක දුකමයි. සමුදය කියන්නේ තණ්හාව. ඒක තණ්හාවමයි. නිර්වාණය නිර්වාණයමයි වෙනස් කරන්න බෑ. නිවනට යන මාර්ග එකයි තිබෙන්නේ ආර්ය මාර්ගයේ නිවන් මඟ. එහෙනම් හොඳම සත්‍ය හතරක්. මේ සත්‍ය හතර අවබෝධ කරගන්න දන් දෙන්න ඕන. පන්සිල්, අටසිල් ආදී සීලය රැකගන්න ඕන. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය වත, නික්මීමේ වත පුරන්න ඕන. අවිහිංසාවාදී වෙන්න ඕන මෛත්‍රී භාවනා කරන්න ඕන ඊළඟට ප්‍රඥාව දියුණු කරන්න ඕන උත්සාහවන්තයෙක් වෙන්න ඕන ඉවසීම හොඳටම තියෙන්න ඕන ඒ වගේම සත්‍යවාදී වෙන්න ඕන අදිෂ්ඨාන තබා ගන්නට ඕන මෛත්‍රී භාවනාව දිගට ගෙන යන්න ඕන මධ්‍යස්ත වෙන්න ඕන කරුණු 10යි ඔන්න ඔය 10ට තමයි පින්වත්ටි දස පාරමිතා කියලා බුදුදහමේ උගන්වන්නේ පාරමී කියලා කියන්නේ එගොඩවීම කියන එකයි. ගංගාවකින් එගොඩ වෙන්න පාරුවක් ඕන. එහෙමනම් පාරුවක් නැත්තම් ළඟපාද තියෙන කොට හරි කපලා එහෙට මෙහෙට ගැට ගහලා ඒ පාදක කරගෙන උනත් යන්න පුළුවන්. එහෙමත් බැරි නම් පීනාගෙන යන්න පුළුවන් ගංගාවෙන් එගොඩට. ඒ වගේ පින්නතුන මේ සංසාර සාගරෙන් එතර වෙන්නත් යමක් ඕන. අන්න ඒකට තමයි පාරමී කියලා වචනයක් බුදුරජාණන් වහන්සේ ගෙනහර දැක්කුවේ. ඒ පාරමී ටික හොඳට දියුණු කළොත් එහෙම තමාට සෝවාන් මාර්ගඥානයෙන් සකරදාගාමි මාර්ගඥානයෙන් අනාගාමී මාර්ගඥානයෙන් අරිහත් මාර්ගඥානයෙන් නිවනටපත් වෙන්න පුළුවන් කියන කතාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. අන්න ඒවා පිළිබඳව පින්නතුනි හසල දැනුමක් කොයිකා ළඟත් තිබුණොත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. චතුරාර්ය සත්‍යය මුල් එකද කියන්නේ දුක්ඛ සත්‍යය කියලා. මේ දුක කියන එක පින්නතුනේ සීමාවක් නැහැ. කායික දුක, මානසික දුක කියලා ප්‍රධාන වශයෙන් දෙකකට බෙදනවා. කායට දැනෙන දුක් සීමාවක් නැහැ. මනසට දැනෙන ප්‍රශ්න නිසා වේදනා සීමාවක් නැහැ. ඔන්න ඔය දුක් දෙක තේරුම් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. ඒ හැම දුකක්ම හටගන්නේ ඉපදීම නිසා කිව්වා. ඉපදීම මනුස්ස ලෝකෙත් උපදිනවා, දෙව්ලොවත් උපදිනවා, බඹලොවත් උපදිනවා. වැඩිපුරම සතර පාය උපදින්නේ. ඒවා හොඳට තේරුම් බේරුම් කරගෙන උපත අති භයානක දුකක් බව තේරුම් ගන්නට කියන කාරණය බුදුරජාණන් වහන්සේ ගෙනහර දක්වනවා. ලෝකයේද තියෙන උපදින ස්ථාන 31ක් සතර අපාය මනුස්ස ලෝකේ 5යි දිව්‍ය ලෝක 6යි 11යි ඊළඟට තියෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක 20ක් එතකොට 31යි මේවා ඉහළට ඉහළට ඉහළට පිහිටා තිබෙන්නේ එතකොට මෙන්න මේ භූමි 31 තමයි કોઈ කවුරුත් උපදින්නේ පින් කළොත් මනුලව දෙව්ලොව බඹලොවට යනවා පව් කළොත් සතර පායට යනවා ඒ සතර අපායෙත් කුඩා අනු කුඩා අපායවල් පින්වත් තව බොහොම තියෙනවා. ඒ කවර තැනකට යන්නෙත් සිතින් කයින් වචනයෙන් පව් කරපු අය තමයි ගිහිල්ලා ඒවට වැටෙලා දුක් විඳින්නේ. එහෙමනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉපදීම කිසිම තැනක සැපයි කියලා කියලා නැහැ. සක්විත රජවරු වශයෙන් උපදිනවා. ප්‍රදේශ රජවරු වශයෙන් උපදිනවා. ඒගොල්ලොත් වයසට යනවා මැරෙනවා. එහෙනම් දුකමයි. ඊළඟට දෙව්ලොව ඉන්න අයත් උපදින. ඒගොල්ලොත් වයසට යනකොට අතුරුදහන් වෙන. එහෙම නැත්නම් චුත වෙන. එතකොටත් අඬනවා වැළපෙන. ඒකත් භයානකයි. ඒ වගේම සතර පාය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. උපන්න වෙලාවෙ ඉඳලම දුකම තමයි ලබා දෙන්න පින්වත්නි. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ ඔය නොයෙක් සූත්‍රවල පහදලා දුන්න අපායේ තතු අපායේ උපදුන අය විඳින දුක මොනතරම්ද කියලා. ඉතින් උන්වහන්සේ දවසක් බුද්ධ ගයාවේ වැඩ ඉන්න වෙලාවක උන්වහන්සේගේ බුදුනුවරට පෙනුණා භයානක සතෙක් ආසේ පියාස් පාවීගෙන යනවා මස් කැටයක්. මේ මස් වැදැල්ලට සතුන් වට කරගෙන කොට කොටා මස් කෑලි ගලව ගලව කනවා. මේ සතා නොනවත්වාම කෑ ගන්නවා. මොනතරම් කෑ ගැව්වත් අර සත්තු කොටල කෑලි ගලව ගන්න එක නවත්තන්නේ නැහැ. පුදුම කෑගහිල්ලක් කෑ ගහන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ওই කතාව කාටවත් කිව්වේ නැහැ. එක දවසක් මොගලන් මහරහතන් වහන්සේ විරදයෙන් බලනකොට මේ සතා පෙනුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් අහනවා ස්වාමීන් මස්වැදලි තහසේ පාවෙලාද ඒ සත්වයෙන්ද මේ සතාට කොට කොටා සත්තු කනවා මේ සතා පුදුම කෑගැහිල්ලක් කෑගානවා. මේක කිව්වහාම මොග්ගල්ලානය ඔය සතා මම බුද්ධ ගයාවේදී ප්‍රථමයෙන් දැක්කා. නමුත් මා ප්‍රකාශ නොකලේ සාක්ෂිකරුවෙක් නැති නිසා දැන් ඔබ සාක්ෂියට ඉන්න නිසා මෙහි තතු ප්‍රකාශ කරන්නම් කිව්වා. මේ මස්වැදැල්ල අයිතිකරුවා බොහෝම ඈත කාලේ මනුස්ස ලෝකයේ හිටපු හරක් මරණ මිනිහෙක්. දිනපතාම කරන්නේ මේ හරක් මරණ එක. මරලා මස් විකුණනවා. ඉතින් මේ තැනැත්තා ඕම සතුන් මරලා මරණාසන්නයේදීත් අප්‍රමාණව දුක් විඳලා නරකාදියට වැටිලා දුක් වෙන්දා. ඒ නරකාදී යමපල්ලොත් කරන්නේ අතපය පපනෝ කෑලි කෑලි මස් වෙන් කරනවා ආපහු හා වෙනවා. ඒක ඒක මේ දවසන් දෙකක් නෙවෙයි අනාදිමත් කාලයක් ඔය දුක විඳලා මේ තිරිසන් ලෝකෙට ඇවිල්ලා මේ පා වෙනවා. ඉතින් පා වෙන මේ සතාගේ මස් කෑලි කඩ කඩා කනවා. එතකොට වේදනාව අධික නිසා කෑ ගහන්නේ. ඒ සත්වයා හිතුවේ නෑ මට මේ විපාකයේ ලැබෙනවයි කියලා. ඒ නිසා ওই සත්ව ඝාතනය කරලා ওই දුක විඳින තව බොහෝ කාලයක් ওই දුක විඳින්න ඕනේ කිව්වා. පේනව නේද උපත නිසා භයානකකම. ඒ නිසා සිතකය වචනේ සංවර කරගන්න කියන එක බුදුරජාණන් වහන්සේ පහදා දෙන පංච ශීලයේම රැකගන්න කිව්වා. පංච ශීලයේම රැක්කොත් අපායේ දොරටු වැහෙනවා. සතර අපායෙම දොරටු වැහෙනවා. අපිට මනුරවත්, දෙවලවත්, බඹලවත් ඉඳලා මේ සංසාර දුකින් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කවුරුත් ඉපදීම භයානක බව වටහාගෙන පුළුවන් තරම් දාන සීල භාවනා පින් කරලා නිවන් සුව පතා ගන්නට ඕන මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න. ජරාව නමින් හඳුන්වන්නේ මාත්‍රුකාමං කියවේ කතමංච භික්ඛවේ ජරා මහණෙනි මේ ජරාව කියන්නේ කුමක්ද? ඒක පින්නතුනි අපිට හොඳට වැටහෙනවා. අපිට ළමා කාලයක් තිබුණ තරුණ කාලයක් තුන දැන් වයසට යනවා. ඒතොර මේ වයසට යන්නේවල තමයි ජරාව ජරා ලක්ෂණය කියලා කියන්නේ. ඒතොර මේ ජරාව අපේ දත් ටික විදිලා යනවා. හැම රැලි වැටෙනවා. ටෙස්ට් එක පැහිලා යනවා. ඊළඟට කුදු වෙනවා. වාඩි වෙන්න බෑ. නැගිට ගන්න බෑ. ඇඳ මත වැතිරලා බොහෝ කලක් දුක් විඳිනවා. කෑකෝ ගහනවා. ඔන්න ওই ටිකද තමයි පින්නතොනේ ජරා ලක්ෂණය කියලා කියන්නේ. එහෙමනම් ඒක හොඳ දෙයක් නෙමෙයි දුක්සහගත දෙයක්. ජරාපි දුක්ඛා කියවන්නේ ඒක තමයි. අන්න ඒක හොඳට වටහාගෙන ඉපදීමත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ජරාවට පත්වීමත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා අනුන් දෙස බලමින් නෙමෙයි තමා දෙස බලමින්ම එතකොට තමාට මේ ධර්මය අවබෝධ කරගන්නට උසස් අරමුණක් වුණා මේ ජීවිතය ජරා ජීරණ වෙන බව හිතලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කල්පනා කළොත් එයම තමාගේ විමුක්තිය පිණිස තමාගේ මේ ධර්ම අවබෝධයේ පිණිස පින්වත්නි හේතුවක් වෙනවා. එහෙමනම් මේ ලෞතර බුදුරජාණන් වහන්සේ කළ දේශනාවෝ හැමදෙනාගේම චිත්තසංතානයේ දියුණු කර ගැනීම සඳහා කළ දේශනාවෝ මොන දේ තිබුණත් විනාශ වෙනවයි කියන එක තමයි උන්වහන්සේ පැහැදිලි කළේ. ඔය බුද්ධත්වයට පත්වන වෙලාවේ හොඳ ගාථාවක් කිව්වා කාටත් පාඩම් තියෙනවා අනේක ಜಾති සංසාරං ඔබ අප හැමදෙනාම නොඑක් જાතීනි සසර ඇවිද්දා. ඒකයි අනේක ಜಾති සංසාරං කිව්වේ. සන්දා විස්සං අනිම්බිසං ඔබි මොබ එහි මේ ඇවිද්දා කියන්නේ සතර පායෙත් උපන්න මනුරවත් උපන්න දෙව්ලොවත් උපන්න බඹලොවත් උපන්න කියන එක. ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන මේ ශරීර කූඩුව හදන වඩුවා හොයමින් තමයි සංසාරය ඇවිද්දේ. හොයාගන්න බැරි වුණා. ඕම ඉන්න අතරදී තමයි බෝධින් වහන්සේ ළඟදී ගහකාරක දිට්ඨෝසී පුණගේහං නකාහසී කියලා කිව්වේ. වඩුව මේ ගේ ශරීර කූඩුව හදන්නේ කවුද කියලා මම දැකගත්තයි කිව්වා. ඒ ගැන වඩුවා කිවි තණ්හාව. තණ්හාව තමයි නැවත නැවත උත්පාදනය ඇති කරන්නේ. ශරීර කූඩුව හදන්නේ දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙමෙයි තණ්හාවයි. සම්බාතේ පාසුකා බග්ගා ඔබගේ ගෙදර සියලුම වහලේ තියෙන පරාල බෙදලා දැම්මා. වහලේ බෙදලා දැම්ම වගේම ගහ කූටම් විසංකිතං ওই පැරණි ධර්මශාලාවල තියෙන සියලුම පරාරවල් එක තැනට ගෙනාපු ලී කොටයක් අන්න ඒකට තමයි ගහ කූටම් කියලා කියන්නේ. කැනි මඩල කැනි මඩල ඒකේ වචනේ තේරුම ගහ කූටන් එතවර කැනි මඩල පාත් වුණොත් මුළු වහලෙම බිම ওই පුරාණ ධර්මශාලාවල තියෙනවා ඒක යම් විදියකින් කැනි මඩල අර ලී කොටේ දිරලා ගියොත් වහලේ ඉබේම පාත් වෙනවා බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා වඩුව ඔබගේ කැනි මඩල සහිත පරාල සියල්ලක් මා සුණු විසුණු කරලා දැම්මා බොහෝම හොඳ කියමනක් පින්වත්නි විසංකාර ගතන් චිත්තං මගේ හිත දැන් විසංකාර සංස්කාරයන්ගෙන් තොරයි පින් පව් හටගන්නේ නැහැ. මම දැන් විසංකාර බවට පත් වුණා. තණ්හානං කය මජ්ජගා මුළු මහත් තෘෂ්ණාව මම නැති කළා. බලන්න හොඳ කියමනක්. උදු බවට පත්වෙච්ච වෙලාවේ තමන් වහන්සේගේ හිතෙන් කියවෙච්ච ප්‍රීති වාක්‍ය මේක අනේක ජාද සංසාරම් කියන එක. බුලමහා සංසාරේම ආවේ තණ්හාව නිසා කිව්වා. නෑ උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා කියන්නේ තණ්හාව නිසා. දැන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මොකද මේ සසර උපදින්නේ කියලා වැල්වටාරම් කියන්න යන්න එපා. එකම උත්තරයයි බුදුරජාණන් වහන්සේ දුන්නේ තණ්හාව නිසා. එච්චර ඒක කිව්වම හොඳටම ඇති. නැවත උපදින්නේ තණ්හාව නිසා. මනලෝ උපදින්නේ, දෙව්ලෝ උපදින්නේ, අපාය උපදින්නේ, බඹලොවට යන්නේ, රජ සම්පත් ලබන්නේ මේ හැම දෙයක්ම ලබන්නේ තෘෂ්ණාව නිසා කියන උත්තරේ තමයි දෙන්න තිබෙන්නේ. ඒකට තමයි සමුදය සත්‍යය කියන්නේ. තණ්හාවට තමයි සමුදය සත්‍යය කියන්නේ. සමුදය කියන්නේ දුක් උපදවන්නේ. එහෙනම් දුක් උපදවන්නේ තණ්හාවයි. දැන් අපි දානයක් දෙන්න ලෑස්ති වෙනවා ටික දවසක් යනකොට හිතෙනවා අපෝ මේ දානේ දුන්නොත් ලොකු මුදලක් වියදම් වෙනවා කියලා ඒක නවත්වනවා. එතකොට නවත්තන්න ඔන්න ඔය තෘෂ්ණාව දැඩි මසුරුකම නිසායි. ඒ වගේ පින්නතුන ඕන කෙනෙකුට සිදු වෙනවා. මොකද අපි මේ තණ්හාව නැති කරලා නැහැ. හැමෝගෙම හිතේ තණ්හාව තියෙනවා. සමහරක් කියන මගේ හිතේ නම් තණ්හාව නැහැ කියලා. ඒක කියන්න බෑ පින්වත්නි. ඒක කියන්න පුළුවන් අනාගාමී ආර්යයන් වහන්සේටයි රහතන් වහන්සේටයි පමණ ඊට මෙයා හැමෝටම සෝවාන් සකදාගාම වුණත් ওই තෘෂ්ණාව තියෙනවා. අපි මේ දානමාන පින්කම් කරමින් බණ භාවනා කරමින් යන්නේ ඔන්න ඔය තෘෂ්ණාව අඩු කර කර. පුළුවන් තරම් තෘෂ්ණාව අඩු කර කර අඩු කර කර ගියොත් අපරත් යමකිසි සැනසුමක් ලබන්න පුළුවන්කම තියෙනවා. අන්නේ සැනසුම හොයාගෙන තමයි ඔබ අප සියලු දෙනාම වේස මහන්සි නොබලා මේ ගමන ඉදිරියටම යන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙච්ච අවස්ථාවක පරිනිර්වාණයෙන් පස්සේ අජාසත් මහරජතුමා රාජ්‍යයක් හදලා තෙවන නගරයක් හදලා තෙවන පාටලී පුත්‍ර නමේ මේ පාටලී පුත්‍ර නගරේ විශාල චෛත්‍යයක් මෙතුමා ගොඩනැංගුවා මහ ජනතාවට වැඳුම් පිදුම් කරන්න. ඉතින් ওই ළඟ පහත ගමක ඉන්න උපාසිකාවක් හරියම අසරණ දුගී දුප්පත් කෙනෙක්. කුලී රස්සාව කරන් ඒක කරන හැන්දෑවට යනවා මේ සෑය වඳින්න. සුද්ධ කරලා ගෙනියන මල් ටිකක් පූජා කරලා වන්දනා කරලා පෙමිනීමේ චාරිත්‍රයක් තිබුණා. එක දවසක් මෙහෙම වඳින්න යනකොට වේගින් පැනගෙන ආපු එළදෙනක් ඇනලා එතනම මරණයටපත් වුණා. මල් ටික අතේ වඳින්න යන ගමන නිසා මේ තැනැත්තිය මරණින් පස්සේ තෞතිසා දෙවොලෝ උපන්නේ. තෞතිසා දෙවොලෝ සක්‍ර භාවනේ පොඩි තැනක නෙමෙයි. සක්‍ර භාවනේ තමයි උපත ලැබේ. ඔහොම ඉන්නකොට නාරද කියලා මහරහතන් වහන්සේ නමක් දේව චාරිකාවක යෙදුණා. යෙදුණා මෙන්න මේ දිව්‍යාංගනාව දැකලා අහනවා දිව්‍යාංගනාව ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ රූප ශ්‍රියාව ලැබුවේ මේ සක්‍ර භවනේ පහළ වුණේ කො මහා පින්කමක් කරලා නේද කියලා ඇහුවා. එතකොට මේ දිව්‍යාංගනාව කියන අනේ ස්වාමීනි ඒ පින්කම ගැන කියන්නත් ලැජ්ජයි. මහා ලොකු පින්කම් කරපු කෙනෙක් නෙමෙයි. මම මනුස්ස ලෝකයේ දුගී දුප්පත් කාන්තාවක්. මම කුලී වැඩ කරමින් තමයි ජීවත් වන්නේ. ඒ වුණත් මම හැන්දෑවට අජාසත් මහරජුරෝ හදපු සෑයක් තිබුණ පාතලී පුත්‍රයා නගරය තුළ අන්නේ සෑය වඳින්න යනවා මම. එක දවසක් මං මේ මල් ටිකත් අරගෙන වඳින්න සෑය කිට්ටු කරනකොට එළදෙනක් ආව පැනගෙන සංසාරේ වෛරක්කාරයක් හිටිය යක්ෂණියක් වෙලා අන්නේ යක්ෂණී එළදෙනට ආවිෂ්ට වෙලා තමයි ආවේ. ඇවිල්ලා මට ඇන්නේ ගම මා මරණයටපත් වුණා. පත් වුණා විතරයි මා මේ මෙතන පහළ වුණා. මට ස්වාමීනි මොනම දෙයකින්වත් අඩුවක් නැහැ. මේ සක්‍ර භවනේ ඉන්නේ. මෙතන දිව්‍යාංගනාවෝ කෝටි දෙකමාරක් ඉන්නවා. ඒ වගේම මනරම් විමානයක් තියෙනවා. වෛජයන්ත ප්‍රාසාදයේ තියෙනවා. සියලුම සැප සම්පත් දර්ශනීය ජීවිතය තියෙනවා. මගේ ඉල්ලීම මේකයි ස්වාමීනි. ඔබ වහන්සේ බණ කියනකොට මේ මනුස්ස ලෝකේ මිනිස්සු ඉන්නව බුදුන් වඳින්නේ. බණ ඩිංගක් අහන්නේ වතාවතක් කරන්නේ ඔහි ජීවත් වෙනවා. අන්න ඒගොල්ලන්ගේ මේ ඇස් දෙක අරගැනීම සඳහා මේ සම්පත කියන්න ඕන. එතකොට නිවන්සෝ කෙසේ වෙතත් දෙව්ලොවටවත් යන්න ඕන කියලා ඒගොල්ලෝ බුදුන් වඳින්න පටන් ගනීවි. අසවල් දිව්‍යාංගනාව මහා සැප සම්පත් ලබාගෙන තියෙනවා මල් පූජාවයි බුද්ධ වන්දනාවයි පිනෙන් කියන කතාව කියන්න කිව්වා. එතකොට නාරද මහරහතන් වහන්සේ ධර්ම දේශනාවලදී පින්වත්ව කතා පොත කියනවා. එතොර බුදුන් වඳින්නේ නැති අය බුදුන් වඳිනවා. මල් පහන් ආදිය පූජ කරගන්නවා. එතකොට ඒගොල්ලොත් දෙව්ලොවට යන්න මහා සම්පත් ලබන්න ඕන කියලා හිතාගෙන පින් කරනවා. ඒකත් වටිනවා පින්නතුනේ. අපිට ඒ දේ අවශ්‍ය නැහැ. අපිට දැන් ලෞතුරු ධර්මයේ ලැබුණ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනටපත් වෙන්නයි අපට ඕන කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. දෙව්ලෝපන්නත්තා යපායට යන බඹලෝපන්නත් අපායට යන නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි දෙව්ලොවට යන්නවත් බඹලොවට යන්නවත් නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමහා මහ නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහායි උන්වහන්සේගේ ධර්මය අපර දේශනා කළේ තමන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න විශේෂ අසංකේය කල්පලක්ෂයක් දුක් වෙන්දා පොඩි දුකක්ද බලන්න. අප්‍රමාණ දුක් විඳලා තමයි මේ ධර්මය අවබෝධ කළේ. සමහර අවස්ථාවල ජීවිත පරිත්‍යාගයෙන් තමයි තමන් වහන්සේ පාරමී ගමන ආවේ. එක ආත්මයක උන්වහන්සේ මහා මෛත්‍රී සහගතයි මගේ ඉවසීම ප්‍රබලයි කියලා කිව්වහම ඒ රජ්ජුරෝ අතපය ඔක්කොම කපලා දැම්ම අනිතේ මස් කෑලි කෑලි කපලා දැම්ම හිමාලයට ඔක්කොම විදලා දැම්ම බලන්න මේ පාරමී පුරා ගන්නට ගිහිල්ලා ඉවසීම දියුණුවයි ඒ වගේම මගේ ශාන්තිවාදී දියුණුවයි කියලා කිව්වහම අර වෙච්ච විපත්ති ඔන්න ඔය වගේ ජීවිත පරිත්‍යාග කරලා තමයි Taman වහන්සේ මේ தත්වෙට ආවේ බුදු බවට පත්වලත් බලන්න ඇනුන් බැනුන් මොන තරම් ආවද කියලා නින්දා අපහාස තරජන ගර්ජන එක දවසක් දුනු වායෝ 30 දෙන්නෙක් යොදවල තිබුණා බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න. නමුත් ලෞතර බුදු කෙනෙක් කවදාකවත් ඝාතනය කරන්නට බෑ. බුද්ධානං ජීවිතස්ස නසක්කා කේනචි අන්තරායෝ කාතෝ ලෞතර බුදු කෙනෝගේ ජීවිතයට හානියක් කරන්නට බෑ කාටවත්. ඒක පාරමී ශක්තිය පාරමී බලය. ඉතින් දුනු වායෝ 30 දෙන්නාම දුන්නෙන් විදින්න ගිහින් ඔක්කොම දරදඬ වුණා. ඒව පැත්තක තියලා ඒගොල්ලෝ වන්දනා කළ සමාව අරගෙන මහාන වෙලා රහත් වුණ බලන්න පින වාසනාව වෛරක්කාරෝ හැටියට ආවේ ඊළඟට බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වුණේ පින් ඇත්තෝ අර අසත්පුරුෂ ආශ්‍රය නිසා තමයි මේ මේ தത്വෙට වැටුනේ නමුත් අන්තිමේ තේරුණ අපි මේ ආපු ගමන වැරදි. ඒගොල්ලන් කිව්වේ නෑ මේ මොනම කාරණයක්ද කියලා. ඒ කාරණේ එක්කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේට දුනු දුන්නෙන් අදින්න නියම කරලා තිබුණ. එයා ඝාතනය කරන්න දෙන්නේ. ඒ දෙන්න ඝාතනය කරන හතර දෙනෙ. ඔන්න ඔහොම තමයි 30 දෙන්නා ඇවිල්ලා තිබුණේ. කවුරුත් එක්කෙනාට එක්කෙනා මේ කාරණය දන්නේ නැහැ. නමුත් බුදුපාමුල ඔක්කොම වැඳ වැටුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ පාරමී ශක්තිය එවැනි ධර්මතාවයෝ තමන් වහන්සේ හිතේ දියුණු කරගෙන තමයි අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කියලා ධර්මයේ දේශනා කළේ සංසාරයේ කොතනකවත් සැපයි කියලා උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. මනුලවත්, දෙව්ලොවත්, බඹලොවත් හොඳයි මෙච්චර සැප තියෙනවායි කිව්වට වර්ණනා කරන්නේ අච්චරා සංඝාත මත්තම් පිචේ භික්කවේ භික්ඛෝ බවං නවන්නේ මහන්නේ මම කවදාකවත් ඇසුරක් ගහන ප්‍රමාණයක්වත් මේ ලෝකයේ මම වර්ණනා කරන්නේ නැහැ කිව්වා. මොකද උන්වහන්සේ දන්නවා සක්විත රජ වුණත් මැරෙනවා. ඒ වගේම ප්‍රදේශ රජ වුණත් මැරෙනවා. සක්කර භවනට ගියත් මහා බ්‍රහ්මයා වුණත් මැරෙනව නැවත දුකටපත් වෙනවා. වර්ණනා කරන්න පින්වත්නි එකම දෙයයි නිර්වාණය. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්බ සංකාර සමතෝ මේ සාන්තය මේ ප්‍රනීතය සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය තමයි පින්නතුනේ ඕ නිතර නිතර වර්ණනා කරන්නේ. එක රහතන් වහන්සේ නමක් හිටියා ගහක් මුල වාඩි වෙලා අනේ සැපයි අනේ සැපයි කියලා නිතරම කියනවා. මේක ළඟ පහත යන භික්ෂූන් වහන්සේලාට ඇහිලා හිතනවා මේ හාමුදුරුවන්ට මහානකම එපා වෙලා වෙන්න ඇති. සිටුමාලි ගාව ගිහි ගෙදර මතක් වෙලා අනේ සැපයි කියන අපි කොයිකටත් බුදුරජාණන් වහන්සේට මේක මතක් කරමු කිව්වා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කිව්ව ස්වාමීන් වහන්සේ හාමුදුරුවෝ සිවුරු වෙරළ යන්න පුළුවන් අර ගහක් මුල වාද වෙලා අනේ සැපයි අනේ සැපයි කියනවා සිටුමාලිගාව මතක් වෙලා වෙන්න ඇති කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු තතු දන්නවා. හැමෝගේම දැන ගැනීම පිණිස එදා හැන්දෑවේ ඒ භික්ෂූන් වහන්සේත් කැඳවල අති විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මැදදී උන්වහන්සේ මෙහෙම අහනවා. ඇත්තද මහන මේ භික්ෂූන් වහන්සේලා කියන කතාව. ඔබ ගහක් මුල වාඩි වෙලා අනේ සැපයි අනේ සැපයි කියනවා ඔබට මහානකම එපා වෙලාය ඔබට සිටුමාලිගා මතක් වෙලාය කියලා සැකයක් තියෙනවායි කිව්වා. ඒ වෙලාවේ උන්වහන්සේ ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ සියලු තතු දන්නවා ඒක 아무ත වෙන් කිව යුතු නැහැ හැමදෙනාගේ දැනගැනීම පිණිසමා කියන්නම් ස්වාමීනි යම් වෙලාවක මම රහත් වුණා නම් මගේ සිටුමාලිගාව ඒ වගේම සියලුම සැප සම්පත් කෙරෙහි කිසිම ඇලීමක් නැහැ කිසිම සිහිපත් වීමක් නැහැ මගේ හිත නිවනටපත් වෙලා මේ අනාදිමත් සංසාර ගමනේ ආපු එන කාලේ විඳපු දුක සීමාවක් නැහැ. දැන් මේ නිවන ගැන හිතනකොට මට අතිවිශාල සැපයක් දැනෙනවා. දින හතක් නිරෝධ සමවතේ ඉන්න ආහාර පාන මොකුත් නැහැ. අන්න ඒ වෙලාවේ මට දැනෙනවා අනේ සැපයි අනේ සැපයි කියලා. ඒතකොට භික්ෂූන් විස්මයටපත් වුණා. මහාන වෙලා නොබෝදා දින කීපයකින් රහත් වෙලා. මෙන්න මේක තමයි පින්වත් වැදගත්ම දෙය. අපිත් පුළුවන් තරම් ওই විදිහේ පින්දහම කරගෙන දාන සීල භාවනාදී පින් ටික වැඩි කරලා සීල සමාධි ප්‍රඥා ගුණ ටිකක් දියුණු කරලා සද්ධා වීරිය සති සමාධි ඥාන කියන ඉන්ද්‍රිය ටිකත් හොඳට දියුණු කරලා හිතගත නිවාසනසා ගන්නට මහන්සි ගන්න ඕන. විශේෂයෙන් හිතේ තිබෙන තණ්හා තරහ දුරු කරලා මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපටත් කවදා හෝ නමුත් අමහා මහ නිවන් පසක් කරගන්න ලැබේවා ලැබේවා යන ප්‍රාර්ථනාව තියාගන්න ඕන හොඳටම ඇති. ඔය ප්‍රාර්ථනාව හොඳටම ඇති. අමුතුවෙන් දෙව්ලෝ බඹලෝ ගැන හිතන්න ඕන නැහැ. ලැබෙන සම්පතක් ලැබේවි. නිවන් සම්පත ප්‍රාර්ථනා කරාම හොඳටම ඇති. මියගිය ඥාතීන්ටත් නිවන් සුව පතා පින් දෙනකොට බලවත් ඒවා ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න ඕන. එමනම් සුජාතා මාතාව ඇතුළු මේ හැමදෙනාම සතුටටපත් වෙන්න ඕන. බෞද්ධා නාලිකා ඔස්සේ සමස්ත ලෝකයටම තමාගේ ධනය වැය කළ ධර්ම දේශනාවක් විසුරුවා හැරීමේ වාසනා සම්පත්තිය සැලසීමෙන් නිවන් දකින අතුරු වාසනාවන්ත ජීවිත පෙළක ඉඳලම ආරි සත්‍ය අවබෝධ කරගෙන අපට නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබෙනවා කියලා ප්‍රාර්ථනාව තියාගන්නට ඕන. එහෙම කල්පනා කරගෙන බණට ආරාධනා කරලා තුනුරුවන්ට ගෞරවය පුද කරලා බුදුගුණ භාවනා කරලා ධර්ම ශ්‍රවණය කරලා ජරා දුක චතුරාර්ය සත්‍ය අවබෝධය යනමයෙන් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා අතිවිශාල පිනක් හිමි කරගන්නට යෙදුණ සුජාතා ගුණතිලක දොළවීර මහත්මිය ප්‍රධාන මේ පින්නතුල්ලා මේ වෙලාවේ අතිවිශාල පිනක් මේ හිමි කරගන්නට යෙදුනේ. ඒ මේ රැස් කරගත්ත පින ජීවිතේ පුරා රැස් කරගන්නට යෙදුන පින අභාව ප්‍රාර්ථන වෑනියන්ගේ ස්වාමි පුරුෂයා වන MDS ගුණතිලක මහත්මයාටත් සයිමන් දොළවීර පියාණන්ටත් සිසිලියානා දොළවීර මෞතුමියටත් එම්ඩස් ගුණතිලක ස්වාමිපුරුෂයාගේ පියාටත් යසලිනා ගුණතිලක ස්වාමිපුරුෂයාගේ මාව යන මේ පින්නතොල්ලා හැමදනා මේ පින් ලබාගෙන ඒ හැමදනාම සැපේට පත්වේවා දුකක් කරදරයක් නොවේවා ආයු වරණ සැපබන ඥාන සම්පස්සිද්ධ වේවා දාන සීල භාවනාදී පින්කම් සපුරා ගනිත්වා අකල් මරණයකට පත් නොවේවා සිතන පතන යහපත් ප්‍රාර්ථනාවෝ මුදුන්පත් වේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ලැබේවා පාරමී ගුණ දියුණු වේ ඒ ස්වාමි පුරුෂයා ප්‍රමුඛී සියලුම ඥාතීන්ට අමා මහ නිවන් සම්පත්ම ලැබේවා ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඕන ධර්ම ශ්‍රවණලාභී මේ මහත්තුරු මවුරු දරුවෝ කොයිකාගේ නමින් පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම රටදෑ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් විපත් කරදර වලින් මරණීයටපත් වුණ අයත් විශේෂයෙන් කොරෝනා වෛරසයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව සාපරාදී ලෙස මරණීයටපත් වුණා. ඒ මුළුමා ජනතාවත් මේ පින් ලබාගෙන මේ පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා සංසාර ගමනත් වාසනාවන්ත වේවා අකල් මරණයක් නොවේවා දිගාසිර වේවා පින් ඇත්තෝ නිවන් සුව ලබත්වා කියලා සාදුකාරයක් දීලා පින් දෙන්න ඕන ඒ වගේම ඔබ පහදාවදා තමා සුජීවත්ව ඉන්න මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට සහෝදර සහෝදරයන්ටත් මේ පින් අත්වේගේ සංසාර ගමන සපවත් වේවා අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා අපවත් වේවා දලති පූජනීය පඬිතු දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අපවත් වුණ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින් වලින් නිවන් සම්පත් ලැබේවා ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතාණන් දුටුගැමුණු දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජය ඇතුළු සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා දෙවියන්ට සදා සැනසුම නම් වූ අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්න ඕන. මේ ප්‍රදේශ වාසී, ලංකා වාසී, ලෝක වාසී, අනන්ත ලෝක වාසී සියලු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, යහපත දකිත්වා. ලෝකේ විශාල පිරිසක් කොරෝනා වෛරසයෙන් කායික මානසික වශයෙන් දුක් විඳින සමස්ත ලෝකයේ කොරෝනා රෝගීන් සහ සියලුම රෝගීන් මේ පින් බලෙන් තුනුරුවන් සරණෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේල ගණන්ත ගුණ බලයෙන් ඒ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් සුවයම සැලසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම මේ ධර්ම දේශනා පිළිබඳව බෞද්ධයා නාලිකාවේ සේවයේ නේතු කුමුදු මහත්මාණන් කීප ගමනක්ම ආරාධනා කටයුතු සිද්ධ කළා. එතුමා ප්‍රධාන පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුව දිගාසන ලැබේවා. ඒ වගේම සුජාතා ගුණතිලක මාතාවගේ සහෝදර සහෝදරයන් සියලු දෙනාටම නෑදෑ හිතමිතුරන්ටත් අසල්වැසියන්ටත් ඒ පවුල්වල පැමිණෙන පැමිණ සියලු දෙනාටමත් ඒ වගේම දොළවීර පවුලේ සියලු දෙනාටමත් මේ පින්වත්වලේ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු තියුණු වේවා මෙලව ජීවිත සුවපත් වේවා දියුණුවක් යහපතක් වේවා මේ හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සියලුම මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත්ම ලැබේවා කියලා පියාසිරවාද කරනවා. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ අනුභවයෙන් රුවන්වැලි මහා සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දලදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානයේ අනුභව බලයෙන්ද බුද්ධ ගයාව බෝධින් වහන්සේ වජිරාසන අනුභව බලයෙන්ද ලුම්බිනී බරණස කුසිනාරාම ජේතවනාරාමයේ වේලවනාරාමය අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභව බලයෙන්ද තුන් තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සයරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභව බලයෙන්ද අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගණන්ත ගුණ බලයෙන්ද තන්නංකල මේදංකල සරණංකල දීපංකල කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝබිත අනුවම දස්සේ පොදම නාරද පදුමුත්තර සුමේද සුජාත පිය දස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධත්ත තිස්සබුස විපස්සේ සිකී විස්සබෝ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා ගණන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉරධානුභාව බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්ත්‍යානුභාවයෙන් ආර්ය මහ සංඝ රත්ත්‍ය අනන්ත ගුණ බලයෙන් දෙවරක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් අද මේ ලෝකයේ හමුවට විසිරුණ මේ දේශනාවේ පූර්ණ දායකත්වයේ දරණ සීදුව සීදුව විලේස් වදින්චි සුජාතා ගුණතිලක දොළවීර මහත්මිය ප්‍රධාන පවුලේ හැමෝටමත් ධර්ම ශ්‍රවණලාභී හැමෝමත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂ වරණ සැප බල ඥාන දියුණු වේවා තිබෙන අසනීප පොළු පන්දරෝ මාරක වාදක නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍රක අපල මග හැලේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා තම තමාගේ දෛනික කටයුතු සඵල වේවා සොර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් දුරු ජනයන්ගෙන් ගිනි ජල වසවි සවියාවද වලින් හමාගෙන යන හුළඟකින්වත් කරදරයක් පීඩාවක් උපන්දරවයක් ලෝමහංසනයක් නොම වේවා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා කරුණා මෛත්‍රී ගුණ දියුණු තියුණු වේවා මරණයේදෙත් මේ උතුම් පින්කම සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වා දුකක් කරදරයක් පීඩාවක් නොම වේවා සතර පා දුකක් නොවේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිත පෙළක් ගතමින් ගත කරමින් සුවසේ පාරමී ගුණධර්ම දියුණු කරලා ඔබ අප හැමෝටම මේ මහා පින්කම අමහා මහ නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට කාටත් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ittavata changam hehi sambatan punna sampadang සබ්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්හි සම්බතන් පුන්න සම්පදං සම්බේ භූතාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්හි සම්බතන් පුන්න සම්පදං සබ්බේ සත්තා ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පලං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ